දැන් වෙලා රාත්‍රී 8යි විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ උත්තලම ශ්‍රී විසුද්ධාරාමාධිපති ඉහළ කුලියන් කුලම ප්‍රවචනාකර පරිවිනාධිපති කොට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම සංඝ සභාවේ ඕවාදාචාර්ය වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද තම්මන්නාවටි රතනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි අසා තිබෙන්නේ යම් යම් වූ යකඩ වස්තුන් මල බැඳීමෙන් විනාශ වෙන බවයි. ජීවිතයක් මල බැඳීමෙන් වළක්වාගෙන එය සුරක්ෂිත කරගන්නේ කෙසේද? ධම්මපදයේ මලවග්ගය ඇසුරින් අද ධර්ම දේශනාව. මේ සදහැවතුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि සංඝං शरणं गच्छामि तियम्पि बुद्धं शरणं गच्छामि तियम्पि बुद्धं शरणं गच्छामि तियम्पि धम्मं शरणं गच्छामि ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං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 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශී සේවයේ මගින් දිනපතා විසුරුවා හරිනු ලබන ධර්ම දේශනා මාලාවේ අද දවසට නියමිත ධර්ම දේශනාව පැවැත්වීමේ ශ්‍රවණය කිරීමේ වාසනාවන්ත අවස්ථාව මේ මොහොතේ උදා වී තිබෙනවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සිදු කරනු ලබන උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ කොටස් කරුවන් බවට පත් වෙලා ඒ සඳහා අනුග්‍රහ දක්වමින් මේ උතුම් පුණ්‍ය කර්මය වඩාත් කුළුල්ලාකාරයෙන් ඉදිරියට පවත්වාගෙන යෑමට අපේ ලංකා පුරා වාසය කරන බෞද්ධ පින්වතුන් විශාල පිරිසක් විශාල අනුග්‍රහයක් දක්වලා කොටස් කරුවන් බවට පත් වෙනවා මේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු පිළිබඳව සැලකනකොට අපට පැහැදිලි වෙන කාරණයක් තමයි බොහෝ පින්වතුන් තමන්ගේ මිය පරලෝකීය දෙමාපියන් සිහිපත් කරලා ඒ දෙමාපියන්ට පින් අනුමෝදන් කරවීම තමන්ගේ අරමුණ බවට පත් කරගෙන තිබෙනවා. ඒ වගේම තවත් බොහෝ පින්වතුන් ජීවත් වෙන තමන්ගේ දෙමව්පියන්ට ආශිර්වාද කිරීම පිණිස මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. එය අරමුණක් බවට පත් කරගෙන තිබෙනවා. මේ කාරණාවෙන් අපට පැහැදිලි වෙන්නේ අපේ සිංහල බෞද්ධ දරුවන් තමන්ගේ දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරන දෙමව්පියන් කෙරෙහි ලැබියාවක් බැඳීමක් ආදරයක් ගෞරවයක් දක්වන දූ දරුවන්ගේ කියන බව. මේක කාටවත් නෑ කියන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේක ඉතිහාසයේ පටන්ම අපට උරුම වෙලා තිබෙනවා. අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ තමයි දෙමෝපියන්ගේ අගේ ලෝකයට ප්‍රකට කරලා කරුණු දේශනා කරන අතරම ආදර්ශයෙන් දෙමෝපියන්ගේ අගේ ලෝකයට ප්‍රකට කරපු එකම ශාස්ත්‍රූන් වහන්සේ. අද ධර්ම දේශනාව පවත්වන දායක කණ්ඩායම් හතරමත් තමන්ගේ මිය පරලෝකීය දෙමෝපියන් අනුස්මරණය කරනවා වගේම ජීවත් වෙන දෙමෝපියන්ට ආශිර්වාද කරනවා. ඒ නිසා මේ හැම කාරණයකින්ම පැහැදිලි වෙන්නේ ලංකාවේ සිංහල බෞද්ධ දරුවන් තමන්ගේ දෙමව්පියන්ට දක්වන ආදරයේ සැලකිල්ල. ලෝකයේ වෙනත් රටවල් වල දෙමාපිය දූදරු සම්බන්ධයේ පිළිබඳව සැලකනකොට ඊට වඩා සුවිශේෂ තත්වයක් අපේ ලංකාවේ දෙමාපිය දූදරු සම්බන්ධය තුල අපට දකින්න ලැබෙනවා. වෙනත් රටවලත් දරුවන් හා දෙමව්පියන් අතර සම්බන්ධයක් තිබෙනවා. නමුත් ඒ තුල තිබෙන්නේ අපේ ලංකාවේ පවතින හැඟීම්බර ආදරබර ගෞරවාන්විත තත්ත්වේ නෙවෙයි. දෙමාපියන් වශයෙන් දරුවන් වශයෙන් සම්බන්ධයක් පවත්වන ත්‍රිසංගත සතුන් අතරත් ඒ සම්බන්ධය පවතිනවා. සුන් කාලයකට හරි. නමුත් ලංකාවේ දූ දරුවන් තුලේ සම්බන්ධය තිබෙන්නේ ලොකු හැඟීමක්, ලොකු ආදරයක්, ලොකු ගෞරවයක්, ලෙන්ගතුකමක් පෙරදරි කරගෙන ඒ වගේම කෘතඥතා ගුණය පෙරදරි කරගෙන. බුදු පියාණන් වහන්සේ ඉන්දියානු සමාජයට දෙමෝපියන්ගේ අගය පෙන්눔 කරලා ධර්ම දේශනා කළා. ඒ වගේම ආදර්ශයෙන් මේ පිළිබඳව හැඟීමක් ලබා දුන්නා. ඒ උරුමය තමයි අපේ ලංකාවටත් ලැබුණේ. ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවයින් පස්සේ ලංකාව පුරාම දෙමෝපියන්ට සැලකීමේ සංස්කෘතිය ව්‍යාප්ත වුණා. මේ කාරණා අපට ඉතිහාසයෙන් දකින්න ලැබෙනවා. දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතුව තමයි අපේ දරුවන් මේ අවස්ථාවලදී කටයුතු කරන්නේ. දුටුගැමුණු මහරජතුමාගේ උදේට යන්නත් තමන්ගේ මෑණියන් වහන්සේ පෙරටු කරගත්තා. ඒ මෑණියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. අග්‍රබෝධි රජතුමා රජකම් කරන කාලයේ එතුමාගේ මෑණියන් වහන්සේ වයස්ගත වෙලා වයෝවෘද්ධව නිදි ඇඳීමයි වාසය කළේ නමුත් ඒ රජතුමා දිනපතාම රාජසභාවට යන්න සූදානම් වෙලා සියලුම රාජාභරණ වලින් සැරසිලා යම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට ගිහිල්ලා ඇඳ වටේ තුන් වතාවක් කරකැවිලා. කියන්නේ ප්‍රදක්ෂිනා කරලා. ඒ අම්මට දන නමස්කාර කරලා වැඳලා තමයි රාජසභාවට ගියා කියන්නේ. ඒ කාමරයෙන් පිට වෙන අවස්ථාවේදී රජතුමා කවදාවත් අම්මට පිටුපාල කාමරයෙන් පිට වෙලා නැහැ. අම්මා නොපෙනී යන තාක් පසුපසට ගමන් කරලා තමයි කාමරෙන් පිට වෙලා තිබෙන්නේ. ඊටත් වඩා වැදගත්ම කාරණේ රජතුමා තමන්ගේ රාජාභිෂේක මංගල්‍යයේදී අභිෂේක ජලයේ හැටියට පාවිච්චි කරලා තියෙන්නේ අම්මනාපු දියරෙද්දෙන් මිරිකගත්ත වතුර. අභිෂේක මංගල්‍යය කියන්නේ රජවරුන්ගේ උතුම් පැලැන්දීමේ මංගල්‍යය. මේ උත්සවය ඒ කාලේ රජවරු අවුරුද්දක් පාසා සිද්ධ කරනවා. ඒ උතුම් පැනදීමේ මංගල්‍යයේදී රජුරවන්ට සෙත් පතලා හිසට පැන්වත් කරනවා. ඒ වත් කරන පැන් තමයි අභිෂේක දැලේ කියලා කියන්නේ. අග්‍රබෝධි රජතුමා තමන්ගේ අභිෂේක දැලේ හැටියට හිසට වත් කර ගැනීම සඳහා තෝරාගත්තේ අම්මනාපු දීරෙද්දෙන් මිරිකගත්ත වතුර. එහෙමනම් මෑණියන් වහන්සේ පිළිබඳව කුයිතරම් ලිංගතුකම කුයිතරම් ආදරයක් ගෞරවයක් භක්තියක් එතුමා තුළ තිබුණද කියන කාරණය ඒ කරුණ වලින් අපට පැහැදිලි වෙනවා. බුද්ධ දාස රජතුමා රජකම් කරන කාලයේදීත් ඒ ආකාරමයි. එතුමා රජකම් කරනකොටත් එතුමාගේ මේනියන් වහන්සේ අර වගේම වයස්ගත වෙලා නිවියඳේ වාසය කළේ රටක් පාලනය කරන රජ කෙනෙකුට තමන්ගේ මෑණියන්ට සලකන්නට පෑයෙන් පෑයට මාරු වෙන්න උනා සේවකයන් යොදවන්නට පුළුවන්. නමුත් මේ රජතුමා එහෙම කළේ නැහැ. මේ මෑණියන් වහන්සේගේ සියලුම අපෝපස්ථාන කටයුතු සිද්ධ කළේ තමන්ගේ දෑතින්. මෑණියන් වහන්සේගේ මුණ සේදීම, ආහාර පාන කැවීම පිරීම, ඇඳුම් පැළඳුම් සේදීම, ඒවා ඇඳවීම, නියපොතු කැපීම පවා රජතුමා තමන්ගේ දෑතින් සිද්ධ කළාය කියලා අපේ මහාවංශය සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි රජතුමා තමන්ගේ මෑණියන් වහන්සේගේ ඇඳුම් පැළඳුම් සෝදාන්නට අරගෙන යනකොට තමන්ගේ හිස මත තබාගෙන අරගෙන ගිහිල්ලා තිබෙන්නේ. ආපසු හිස මතින් ගෙනල්ලා තමයි මෑණියන්ට ඒව අඳලා තියෙන්නේ. මේ රටක් පාලනය කළ රජවරුන් දෙපළක් තමන්ගේ මෑණියන් වහන්සේට සලකපු විශිෂ්ට ආකාරය අපේ ඉතිහාසයේ සඳහන් කරන හැටි. ඉතින් බඳු උරුමයක් තමයි අපට තිබෙන්නේ. ඒ නිසා තමයි දායකත්වයේ දරන පින්වතුන් විශේෂයෙන්ම මේ ආකාරයට තමන්ගේ දෙමව්පියන් අනුස්මරණය කරලා දෙමව්පියන්ට පින් පැමිණවීම හෝ එහෙම නැත්නම් දෙම ජීවත් වෙන දෙමව්පියන්ට ආශිර්වාද කිරීම තමන්ගේ අරමුණක් බවට පත් කරගෙන තිබෙන්නේ. ගායකත්වයේ දරන පින්වතුන්ගේ ඒ අරමුණත් ඒ වගේම සමස්ත ලංකා වාසී ජනතාවගේ අනිකුත් අපේක්ෂාත් බලාපොරොත්තු පිෂ්ඨ සිද්ධ කිරීමේ අපේක්ෂාව ඇතුව අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම ඉදිරිපත් කරලා තිබෙන්නේ මුලින් නිවේදනය කළ පරිදි මනුෂ්‍ය ජීවිතයේ මල නොකා ආරක්ෂා කර ගැනීම සඳහා ධර්මයෙන් අපට දැක්වෙන උපදෙස් පිළිබඳව කාරණා කීපයක් ඉදිරිපත් කරන්නට. මේට අදාළ වන ධාතා ධර්මයේ තමයි මාතෘකා පාඨයේ හැටියට මම ඉදිරිපත් කරලා තිබෙන්නේ. අසජ්ජාය මලාමන්තා අනුත්ථාන මලාධරා මලං වන්නස්ස කෝසච්ඡම් පමාදෝ රක්ඛතෝ මලං කියන මේ ධාතා දේශනාව. ධම්මපදයේ මල වර්ගයේ අන්තර්ගත වන ධාතා දේශනාව. මේ දේශනාව ඉදිරිපත් කරන්නට හේතු වෙච්ච වැදගත් කාරණයක් සඳහන් වෙනවා. අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ බුදු පියාණන් වහන්සේ පමණක් නෙවෙයි ධර්ම දේශනා කළේ. බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ඒ වගේම අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ, ඒ වගේම කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ ආදී මේ මහරහතන් වහන්සේලා ධර්ම දේශනා සරලව විචිත්‍රාකාරයට කරුණ අවබෝධ වෙන ආකාරයට දේශනා කිරීමේ විශේෂ හැකියාවන් දක්වපු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ ධර්ම දේශනාවන්ට සවන් දෙන ශ්‍රාවක පින්වතුන් ධර්ම දේශනාව අවසානයේ ආපහු නිවෙස් වලට යනකොටත් මේ පිළිබඳව කතා කර කර යනවා ප්‍රශංසා මුඛයෙන්. සරියුත් මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවක් නම් ශ්‍රවණය කළේ සරියුත් මහරහතන් වහන්සේට ප්‍රශංසා කරමින් යනවා. අද ධර්ම දේශනා ඊටාත්ම පැහැදිලි ආගෙන ඉන්න පුළුවන් ආකාරයට කරුණු පැහැදිලි කළා. අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. කියලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. මුගලන් මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළාමත් එහෙමයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළාමත් එහෙමයි. ඉතින් මෙහෙම මේ මහරහතන් වහන්සේලාගේ දේශනා පිළිබඳව ප්‍රශංසාවෙන් කතා කරනකොට මේක දරා ගන්න බැරි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ලාඩුදායි හාමුදුරුව. මාර්ගඵලයක් ලබන හිටිය කෙනෙක් නෙවෙයි. ප්‍රත්‍යක්ඥ භික්ෂුන් වහන්සේ නමක් ඒ වගේම මහානකමේ අරමුණු පිළිබඳව හැඟීමක් නැතුව නිකම්ම මහානකම කරපු භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේට මේ සරියුත් ආදී මහරහතන් වහන්සේලාගේ ಗುಣ කතනේ වරොත්තු දුන්නේ නැහැ. ඒ නිසා එක දවසක් මේ ಗುಣ කතනේ යෙදෙන දායක දායිකාවන්ට කතා කරලා ඇහුවා සරියුත් හාමුදුරුවන්ට විතරද බණ කියන්න පුළුවන්? මුගලන් හාමුදුරුවන්ට විතරද? මහා කාශ්‍යප හාමුදුරුවන්ට විතරද? එයි අපටත් බණ කියන්න බැරිද? ආරාධනාවක් කළොත් අපටත් බණ කියන්න පුළුවන්. ඊට පස්සේ දායක පින්නතුන් ශ්‍රාවක පින්නතුන් තීරණය කළා හැමනම් මේ හාමුදුරුවන්ටත් හොඳට බණ කියන්න පුළුවන්කම ඇති. අපි ආරාධනාවක් කරමු. උන්වහන්සේට ආරාධනා කළ දිනයක් නියම කරගෙන ධර්ම දේශනාව පවත්වන්නට. මහා දේශකයන් වහන්සේ නමක් වගේ විධිනිපතක් අතට අරගෙන ධර්මාසනාරූඪ වුණා. නමුත් ඒක බණපදයක්වත් කියන්නට බැරි වුණා. උන්වහන්සේ ආසනෙන් බැලලා යන්න ගියා. කවුරු හරි වෙන කෙනෙක් මේකේ පෙළ ඉදිරිපත් කරනවා නම් මට විස්තර කරන්න පුළුවන් කියලා ඒ අවස්ථාවේදී එතනින් නිදහස් වෙලා යන්නට ගියා. දෙවැනි දවසේ ධර්ම දේශනාව සඳහාත් ඒ විදිහටම ධර්මාසනාරූඪ වෙලා එදා දවසෙත් බණපදයක්වත් කියන්නට බැරි වුණා. එදා දවසේදී කිව්වා දවල් කාලයේදී ධර්ම දේශනා කරන්න අපහසුයි රාත්‍රී කාලයේදී ධර්ම දේශනා කරන්න මේ විදිහට පින්වත්නි අවස්ථා හතරක් මේක මග හැරියා. ඒ නිසා මේ ශ්‍රාවක පින්වතුන් අතර ලොකු කෝපයක් ඇති වුණා. කෝපයක් ඇති වෙලා ලාලුදායි හාමුදුරුවන්ටත් දෝෂාරෝපණය කරලා සමහරට ඔය අතර ටිකක් වැඩියෙන් කුපිත වෙන තරුණ වියයක් ඉන්නට ඇති උන්වහන්සේට ගල් මුල් වලින් පහර දෙන්නට පවා සැරසුණා. එයින් බිහිතීටපත් වෙච්ච ලාලුදායි හාමුදුර එතනින් නිදහස් වෙලා පැනලා බිව්වා. මේ දුවන අතරතුරදී වැසිකිලි වලකටත් වැටුණා. ටික වේලාවක් යනකොට මේ සිද්ධිය අපේ බුදු පියාණන් වහන්සේටත් දැනගන්න ලැබුණා. ධම් සභා මණ්ඩපේ සාකච්ඡාවට භාජනය වුණා ලාලුදායි හාමුදුරුවෝ මේව බණ කියන්න කියලා සූදානම් වෙලා තමන්ගෙම ඕනෑකමින් අවස්ථා හතරක්ම මේක මගහැරපු නිසා ශ්‍රාවක පින්වතුන් අතර කෝපයක් ඇති වෙලා උන්වහන්සේට ගල්මුල් වලින් පහර දෙන්න සූදානම්. එයින් විහිතියටපත් වෙලා උන්වහන්සේ දුවගෙන යන අවස්ථාවේදී වැසිකිලි වලකටත් වැටුණයි කියලා. දන්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා මේක සාකච්ඡා කරනකොට බුදු පියාණන් වහන්සේ එතනට වැඩලා මේ අවස්ථාවේ මේ කුමක් පිළිබඳවද කතා කළේ සිද්ධිය පැහැදිලි කළාම බුදු පියාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ලාලුදායි කියන්නේ මේ ආත්මේදී පමණක් නෙවෙයි මිට පෙර ආත්මවලදීත් ඔය වගේම ඌරෙක් වෙලා උත්පත්ති ලැබාපු එක ආත්ම භාවයකදී ශරීරයේ පුරා අසුචි තවරගෙන සිංහයෙකුට කතා කළා යුද්ධ කරන්නට මමත් ත්‍රිසංගත සතෙක් ඔබත් ත්‍රිසංගත සතෙක් ඇයි බිය වෙලා යන්නේ මාත් සමග යුද්ධ කරන්න එන්නේ කියලා ඊට පස්සේ සිංහයා කතා කරලා කියලා තියෙනවා ඔබ අසූචිතව රගත්ත සූකරයෙක් ඌරෙක් ඒ නිසා ඔබ සමග යුද්ධයක් මට නැහැ යුද්ධේ ජයග්‍රහණය ඔබ මත්පත් කරගන්නේ කියලා සිංහයා එතනින් ඉවත් වෙලා ගිහිල්ලා තිබෙනවා එදා ඒ ඌරා වෙලා හිටියේ මේ ලාලුදායි හාමුදුරුවෝ කියලා බුදු පියාණන් වහන්සේ කරුණ පැහැදිලි කරලා තිබෙනවා සිංහ රාජෙක් වෙලා හිටිය සරියුත් මහරහතන් වහන්සේ කියන බවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා දේශනා කරලා මේ ශ්‍රාවක පිරිසට ඒ වගේම භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුමක්ද දන්නවද ලාඩුදායි හාමුදුරුවන්ට සිද්ධ වුණේ නෑ ස්වාමීනි කුමක්ද කියන්නේ අපි දන්නේ මේකේ ගැඹුරු අර්ථයක් අපි දන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලාඩුදායිගේ දැනුම මල කාලා ඒ නිසා තමයි ওই தත්ත්වයටපත් උනේ කියලා බුදු පියාණන් වහන්සේ මේ ගාථා දේශනාව ඉදිරිපත් කළා. අසජ්ජාය මලා මන්තා අනුත්ථාන මලාධරා මලං වන්නස්ස කෝසජ්ජම් පමාදෝ රක්ඛතෝ මල අසජ්ජාය මලාමන්තා පාඩම් කරන මන්ත්‍ර සද්ධායනේ නොකිරීමෙන් නැවත නැවත මෙනෙහි නොකිරීමෙන් ඒව මල කන අනුත්ථාන මලාගරා උත්හාන වීරිය නැතුව ගියාම ගෙවල් මල කනවා. මලං වන්නස්ස කෝසජ්ජං කුසීතකම නිසා ශරීරයේ ප්‍රසන්න භාවය වර්ණවත් භාවයේ මල කනවා. පමාදෝ රක්ඛතෝ මලං යමක් ආරක්ෂා කරන කෙනාට ප්‍රමාදයේ මල කෑමක් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළා. පින්වත්නි අපි අහලා තියෙන්නේ යකඩ වගේ ලෝහ වර්ග මල කනවා කියන කාරණය. මේවා මල කාලා විනාශ වෙලා යනවා. යකඩයක් මල කන්න පටන් ගත්තයින් පස්සේ ඒක කොයිතරම් විශාල යකඩයක් වුණත් ටිකින් ටික මල කාලා එයින් මේක විනාශයටපත් වෙලා යනවා. නමුත් අපේ ජීවිතයට අදාළ නොඑක් අංග මල කාලා විනාශයටපත් වෙනවයි කියන එක අපි තේරුම් අරගෙන නැහැ. බුදු පියාණන් වහන්සේ මේ දේශනාවේදී ඒ කාරණේ තමයි අපට පැහැදිලි කරලා තියෙන්නේ. අසජ්ජාය මලාමන්තා මන්ත්‍ර සජ්ජායනානු කිරීම නිසා නැවත නැවත මෙනෙහි නොකිරීම නිසා මල කනවා කියන එකයි මේ වචنين ප්‍රකාශ කරන්නේ. මන්ත්‍ර කියලා කිව්වට පින්වත් මෙතන මන්ත්‍ර ශාස්ත්‍රයේ පමණක් නෙවෙයි. අපි ඉගෙනීම ලබන ඕනෑම විශේෂ ක්ෂේත්‍රයකට අදාළ ඕනෑම කාරණයක් මේ වචනයට අන්තර්ගත කරගන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිත කාලය තුළදී අපි ඉගෙන ගන්න සෑම කාරණයක්ම නැවත නැවත මෙනෙහි කරන්න ඕන නැවත නැවත සත්‍යයනා කරන්නට ඕනේ. එතකොට තමයි ඒක මල නොකා ආරක්ෂා වෙන්නේ. මේ ස්වභාවය අද සමාජය තුලත් අපට දකින්න ලැබෙන්නේ නැහැ. නූතන අධ්‍යාපන ක්‍රමයට අනුව බොහෝ දෙනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙක් කුරුපුරුදු වෙලා තියෙන්නේ. Taman පෙනී සිටින විභාගයේ පමණක් ඉලක්කය කරගෙන ඒ විභාගයට අදාළ කාරණා ටික පමණක් ඒ කාලයට පමණක් සීමා කරගෙන පාඩම් කරන්නේ. ඉන් ඉදිරියට ඒව පවත්වාගෙන යෑමේ අරමුණක් බොහෝ දෙනෙකුට නැහැ. ඒ නිසා දැනුම විභාගයට පමණක් සීමා වෙලා පවතිනවා. ඒ තුලින් දැනුමක් ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක తాවකාලික දැනුමක් පමණයි. ලාඩුදායි හාමුදුරන් වහන්සේට සිද්ධ වුණත් ඒ කාරණේම තමයි. යමක් පාඩම් කරන්නට ඇති, ඉගෙන ගන්නට ඇති, ඒ පාඩම් කරපු කාරණාව ඉගෙන ගත්ත කාරණය ඒ වේලාවට ඒ මොහොතට පමණක් තබා ගත්තාම ඊට පස්සේ වැඩක් ගන්නට බැරුව යනවා. සංස්කෘත භාෂාවේ කියමනක් තිබෙනවා පුස්තකස්ථාච යාවිද්‍යා පරහස්තේච යද්ධනම් කාර්යකාලයේ සමායාතේ නසා විද්‍යාන තද්ධනම් කියලා. බොහෝ දෙනෙකුගේ දැනුම පොතට සීමා වෙලා තියෙනවා. පොතට සීමා වෙලා තියෙනවායි කියන්නේ පොතේ අන්තර්ගත කාරණා ටික පාඩම් කරගන්නවා. ඒකත් විභාගයේ ඉලක්ක කරගෙන විභාගයට අවශ්‍ය ප්‍රමාණය පමණයි. ඊට පස්සේ ඒක අමතක වෙලා යනවා අමතක කරලා දානවා හිත සැහැල්ලු කරගන්නවා ඊට පස්සේ ඒකෙන් වැඩක් ගන්නට බැරුව යනවා පොතේ තියෙන දැනුමත් අනුන් අතේ තියෙන මුදලුත් කියන මේ காரணා දෙකම කාර්යකාලයේ සමායාතේන සාවිද්‍යාන තත්තන වැඩක් ගැනීමට අවශ්‍ය වූ විටකයක ඉගෙනීමක්වත් එහෙම නැත්නම් මුදලක්වත් වෙන්නේ නැහැ කියලා මේක තමයි සැබෑ తত্ত্বය ඉතින් ඒ නිසා අපි අපේ දැනුම මල කන්නට නොදී ආරක්ෂා කරගන්න ඕන. වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා ඉගෙනීමේ ක්‍රම තුනක් පිළිබඳව. ශ්‍රවණ, මනන, නිදිද්දසන කියලා. ශ්‍රවණය කියලා කියන්නේ සවන් දීම. සුසුසා ලබතේ පඤ්ඤං කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආලවක සූත්‍රයේදී සුස්රුසාවෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. සුස්රුසාවය කියලා කියන්නේ අහුම්කම් වීම. ඉගෙනීමේ ප්‍රධානතම මාධ්‍යයක් තමයි ශ්‍රවණය කියලා කියන්නේ. මේ ධර්ම දේශනා ක්‍රමයේ ගත්තත් අපි සවන් දීමෙන් තමයි ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. පොතපත කියවීමෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පුළුවන් ඒකත් එක මාධ්‍යයක්. නමුත් ප්‍රධානතම මාධ්‍යයක් තමයි සවන් දීම. ඒකයි සුසුසා ලබතේ පඤ්ඤං කීවේ සුස්රූසාවෙන් එහෙම නැත්නම් සවන් දීමෙන් ප්‍රඥාව දිනු වෙනවයි කියලා. ඉතින් මේ ආකාරයට අපි සවන් දීලා. එහෙම නැත්නම් පොත්පත් කියවලා යමත් ග්‍රහණය කරගත්තයින් පස්සේ ඒක නැවත නැවත මෙනෙහි කරන්න ඕන නැවත නැවත සජ්ජායනා කරන්න ඕන හිතේ තැන්පත් කරගත්ත කාරණයක් නම් ඒක මෙනෙහි කරන්නට ඕන නිතර නිතර මතක් කරගන්නට ඕන එහෙම නැතුව වණපොත් කරගත්ත කාරණයක් නම් කටපාඩම් කරගත්ත කාරණයක් නම් ඒක නැවත නැවත සජ්ජායනා කරන්නට ඕන එතකොට තමයි මේ දැනුම මේ මතකයේ තහවුරු වෙලා ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ආකාරයට තමයි අපි ඉගෙනීමේ කටයුතු අපි දියුණු කරගන්න ඕන කරන්නේ ශ්‍රවණ මනන නිදිස්ස නිදිද්දසන කියන මේ කාරණා තුනෙන් ගත්තාම ශ්‍රවණ සවන් වීම මනන කියන්නේ නිතර නිතර ඒ පිළිබඳ සිතීම මෙනෙහි කිරීම. නිදිද්දසනය කියලා කියන්නේ ඒව අභ්‍යන්තරේ තහවුරු වන ආකාරයට තැම්පත් කර ගැනීම. ඉගෙනගත්ත දේ Tamanට තහවුරුව මතකයේ පවතිනවද කියන එක Tamanම තහවුරු කරගන්නට ඕනේ. ඒ පිළිබඳ විසරදත්වයට Tamanපත් වෙන්නට ඕනේ. ලාළුදායි හාමුදුරේ තත්ත්වයටපත් වෙලා හිටියේ නැහැ. ඒ නිසා ලාළුදායි හාමුදුරුවන්ට අවශ්‍ය අවස්ථාවේදී තමන්ගේ දැනුමින් වැඩක් ගන්න බැරුව කියලා. ඒක තමයි පුස්තක ස්ථාපයා විද්‍යාවේ පොතේ තියෙන දැනුම වැඩක් ගන්න අවශ්‍ය වෙන වෙලාවකදී දැනුමක් නෙවෙයි. ඒ නිසා ලාළුදායි හාමුදුරු මහත් අපහසුතාවකටපත් වුණා. ඒ අනුව බුදු පියාණන් වහන්සේ දේශනා කළ අපි සත්‍යයනා කරන්නේ නැත්නම් අපි යමක් මෙනෙහි කරන්නේ නැත්නම් අපේ දැනුම මල කනවා. ඒක අපිරිසුදු වෙනවා ඒක කිලුටු වෙනවා ඊට පස්සේ ඒකෙන් වැඩක් ගන්න බැරුව යනවා යකඩයක් මල කෑවයින් පස්සේ ඒක දිගින් දිගටම මල කාලා විනාශ වෙනවා අපි ඒක අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා ගොඩනැගිල්ලක් හදන්න හරි වෙන යම් කිසි දෙයක් හදන්න හරි අපි මල කාපු යකඩයක් යෙදුවොත් එහෙම ඒක ඉක්මනින්ම දි รา පත් වෙලා හදාපු ගොඩනැගිල්ල කඩා වැටෙනවා සෑදූ භාණ්ඩය කැඩිලා විනාශ වෙලා යනවා ඒ වගේ තමයි අපේ දැනුම මල කෑවොත් ඒක විනාශ වෙලාම යනවා. ඒකෙන් අපිට වැඩක් ගන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒ නිසා අසජ්ජාය මලාමන්තා කියලා දේශනා කළ පිළිවෙලට අපේ දැනුම මලකඩ කන්නේ නැතුව අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ, සුරක්ෂිත කරගන්න ඕනේ. ඒ තමයි පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනි කාරණේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අනුත්ථාන මලාගය. උත්ථාන වීරිය නැතිකමින් ගෙවල් මලකඩ කනවා කියන එක. ගෙවල් කියන්නේ ඕනෑම දෙයක් නෙවෙයි. ගෙදරක්. එහෙම නැත්නම් කෙනෙක් වාසය කරන ගයක් තමයි ගරා කියන වචنين අදහස් කරන්නේ. අපි වාසය කරන ගෙවල් ගත්තාම ඒ ගෙවල් මලකඩ කනවා මොකක් නිසාද? අනුත්ථාන. උත්සාහය නැති නිසා, වීරියවන්ත භාවය නැති නිසා. ඒ වීරියවන්ත භාවයේ තියෙන උත්ථාන වීරිය කියන එක අපිට තියෙන්නට ඕන. මෙතනදී අපිට මතක් වෙනවා එහෙම නැත්නම් මේකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඇතැම් කොටස්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ගිහි පින්වතුන්ගේ මෙලොව ජීවිතේ සාර්ථක කර ගැනීමට හේතු මුහුත වන කාරණා හතරක්. සම්පදා කියන නමින් ඒව දක්වලා තියෙනවා. ව්‍යග්ගපජ්ජ කියන තරුණයා බුදු පියාණන් වහන්සේට ආරාධනා කළේමත් ගිහි ගෙවල් වල වාසය කරන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන නමුත් අමුදරුවන් පෝෂණය කිරීම නිසා සම්බාධක සහිතව මේ ගිහි ජීවිතේ ගත කරන අපේ මෙලෝ ජීවිතේ, පරලෝ ජීවිතේ කියන දෙලෝ ජීවිතේම සාර්ථකත්වයට හේතු වන ධර්මයක් දේශනා කරන්නයි කියලා. ඒ ආරාධනාව පරිදි තමයි බුදු පියාණන් වහන්සේ මෙලොව ජීවිතේ සපවත් කර ගැනීමට සම්පදා හතරක් ඉදිරිපත් කළේ. උත්හාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. මෙතන අපට අදාළ වෙන කාරණේ තමයි උත්‍රාණ සම්පදාවිය කියලා කියන්නේ. උත්‍රාණ සම්පදා විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච ව්‍යග්ගපද්ද උත්‍රාණ සම්පදා ව්‍යග්ගපද්දේ උත්‍රාණ සම්පදාවිය කියන්නේ කුමක්ද? ඉද ව්‍යග්ගපද්ද කුලපුත්තෝ යේන කම්මට්ඨානේන ජීවිකං කප්පේති. යදි කසියා යදි වනිජ්ජාය යදි ගෝරක්කේන යදි ඉස්සත්හේන යදි රාජපෝරිසේන යදි සිප්පඤ්ඤතරේන තත්ත දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායාය විමංසාය සමන්නාගතු අලංකාතුන් අලං සංවිධාතුන් අයං උච්චති විග්ගපද්‍ය උත්ථාන සම්පදා මේ ලෝකේ යම් කිසි කෙනෙක් කුල පුත්‍රයෙක් යම් කිසි රැකියාවක් කරනවා මොන වගේ රැකියාවද යදි කසියා කෘෂි කර්මාන්තය කරනවා යදි වණිජ්ජාය වෙළඳාම කරනවා යදි ගෝරක්කේන සත්ත්ව පාලනය කරනවා යදි සත්‍යේන රාජබටේකු හැටියට ආරක්ෂක බටේකු හැටියට කටයුතු කරනවා. යදි රාජපෝරිසේන එහෙම නැත්නම් රාජපුරුෂයෙකු හැටියට රජයේ වෙනස් සේවකියෙකු හැටියට කටයුතු කරනවා. යදි සිප්පඤ්ඤතරේන එහෙම නැත්නම් Taman දන්න කියන වෙනත් යම්කිසි ශිල්පයකින් Tamanගේ දිවිපෙවත ගෙනියනවා. නමුත් මේ දිවිපෙවත ගෙන යාම සඳහා ඔයකින් රැකියාව තෝරාගත්තටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තත්ත දක්කෝ හෝති උත්හාන සම්පදායේ පළවෙනි අංගය තමයි ඒ පිළිබඳව දක්ෂයෙක් වෙන්නට ඕනේ. තත්ත්ව දක්කෝ හොති කියලා කිව්වේ. ඒක ඒ පිළිබඳව දක්ෂයෙක් වෙන්නට ඕනේ. ඕනෑම රැකියාවක් කරන්නට නම් ඒ පිළිබඳ කුසලතාව, දක්ෂතාව Tamanට තියෙන්නට ඕනේ. වෙනදාම කරනවා නම් වෙනදාම පිළිබඳව කුසලතාව තියෙන්න ඕනේ. ඒ වගේම ගොවිතැන කරනවා නම් ගොවිතැන පිළිබඳ දක්ෂතාව, කුසලතාව තියෙන්න ඕනේ. වෙනත් රැකියාවක් කරනවා නම් ඒ කරන කියන ඕනෑම රැකියාවක් පිළිබඳ කුසලතාවක් දක්ෂතාවක් Tamanne තියෙන්න ඕනේ. මේ නිසා තමයි පින්වත්නි කලමනාකරණ විශේෂ සම්බන්ධයෙන් ගන්නකොට උහුම්ම කියන එක ඉතාමත් වැදගත් අංගයක් හැටියට සැලකලා ඒ පිළිබඳ උත්සුක වෙන්නේ. අපේ ලංකාවේ අපිට දකින්න ලැබෙනවා රාජ්‍ය ව්‍යවසායන් තියෙනවා පෞද්ගලික ව්‍යවසායන් තියෙනවා පෞද්ගලික දේවසායන් ඉතාමත්ම සාර්ථකව ගෙනියනවා. ඒවල් ලාභ ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. නමුත් රාජ්‍ය ව්‍යවසායන් බොහෝ දුරට පාඩු ලබනවායි කියන බව රජයට මහත් බරක් වෙලා තියෙනවායි කියන බවත් දැන් ප්‍රකාශයට පත් වෙනවා සමහර ආයතන පිළිබඳව. අර පෞද්ගලික ව්‍යවසායන් සාර්ථකත්වයට පත් වීමට ප්‍රධාන හේතුවක් තමයි ඒ සේවක සේවිකාවන්ට ඉහළම නිලධාරියාගේ ඉඳලා පහළම නිලධාරිය දක්වා සියලුම නිලධාරීන්ට අකණ්ඩව ලබා දෙන පුහුණුව. ලංකාවේ දී හැකි පුහුණුව දෙනවා. ඒ වගේම සමහර විදේශ ආයතන වලට යවලත් මේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඒ පුහුණුව තුලින් කරන්නේ කුමක්ද? ඒ කරන කටයුත්ත වගකීම කුසලතාවයෙන් යුක්තව කරන්න අවශ්‍ය අවස්ථාව සලසලා දීම. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තත්ත දක්කෝ හෝති. Taman තෝරාගත්ත හැකියාවේ දක්ෂයෙක් වෙන්න ඕනේ. ඒ දක්ෂතා Tamanට නැත්නම් ඒ දක්ෂතා වැඩි දියුණු කරගන්නට ඕනේ. ඒ විදිහට කටයුතු කළාම තමයි එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ තානල සූදෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මොකක්ද මේ උත්තාන සම්පදාවේ දෙවෙනි අංගය අනලසෝ අනලස් බව තියෙන්නට ඕනේ. ඒ කියන්නේ කම්මැලිකමින් තොරව කරන කියන රැකියාව කරන්නට ඕනේ. පින්වත්නි හිඟා කෑමක්වත් කරන්න බෑ කම්මැලියෙකුට. දැන් මෑතකදී වාර්තා වෙලා තිබෙනවා හිඟා කන යාචකයන් සමහරට දවසකට රුපියල් 15000ක් 20000ක් උපයනවායි කියලා. කම්මැලි යාචකයෙකුට නම් කවදාවත් මේ මුදල උපයන්න පුළුවන් වෙන්නේ නැහැ. Taman ඉන්න තැනට ගෙනලා දෙයි කියන බලාපොරොත්තුෙන් කම්මැලිකමේ වාසය කරන කෙනෙකුට කවදාවත් හිඟා කෑමෙන්වත් දිනු වෙන්න පුළුවන් කමක් නෑ. ඒ සඳහා උත්සාහයක් තියෙන්න ඕනේ. යථාක්ෂය කියන චක්‍රේන නරතස්ස ගතිර්භවයේ ඒවං පුරුෂකාරේන විනාදයිවං නසිද්ධියති. රතයක් ගමන් කිරීම සඳහා රෝද දෙකක් අවශ්‍යයි. තනි රෝදෙන් ගමන් කරන්න. ඒවං පුරුෂකාරේන විනාදයිවං නසිද්ධියති. ඒ වගේ පෞද්ගලික උත්සාහයෙන් තොරව උත්හාන වීරියෙන් තොරව තමන්ගේ දෛවය එහෙම නැත්නම් වාසනාව පෙර පින කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට පින තියෙන්න පුළුවන් වාසනාව තියෙන්න පුළුවන් දෛවයේ තියෙන්න පුළුවන් ඔය පින කියලා දෛවයේ කියලා වාසනාව කියලා අපි මොන වචනයෙන් සඳහන් කළත් ඒයින් ප්‍රතිඵල අපට ලබා ගැනීමට නම් ඒකට එකතු වෙන්නට ඕනේ අපේ උත්හාන වීර්යය උත්හාන සම්පදාව උත්සාහය ඒකත් එකතු වුණොත් තමයි ඒ ප්‍රතිඵල අපට ලැබෙන්නේ පළ කියන ධාන්‍ය වර්ගයේ තෙල් තියෙනවා නමුත් ඒ ධාන්‍ය වල තෙල් අපට ඉබේ ලැබෙන්නේ නැහැ ඒ සඳහා අපේ උත්සාහය අවශ්‍යයි ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උත්තාන සම්පදාව අවශ්‍යයි. උත්තාන සම්පදාවේ පළවෙනි අංගය තමයි කුසලතාව. දෙවෙනි අංගය තමයි අනලස්වේ කටයුතු කිරීම. ඒකයි තත්ත දක්වෝ හෝති අනලසෝ. ඊළඟට සත්‍රූපායාය. උපාය ශක්තිය වෙන්නට ඕනේ. උපාය ශක්තිය කියලා කියන්නේ යමක් කරන්නට තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා ඒ සඳහා අවශ්‍ය පහසු ක්‍රමය කුමක්ද කියලා තේරුම් අරගෙන වැඩි පිළිවෙලක් නැතුව වැඩි ශ්‍රමයක් නැතුව වැඩි කාලයක් නැතුව ඒක සාර්ථකව સિદ્ધ කර ගැනීම ක්‍රමෝපායම් සාදා ගැනීම. සමහර උපාය ශක්තිය තියෙන කෙනාට පැය දෙකකින් කරන්න පුළුවන් වැඩේ එක පැයකින් කරන්න පුළුවන්. ඒ වගේම කාලය විතරක් නෙවෙයි 1000ක් වේදම් කරන්න ඕන නැතෙන්ට රුපියල් 500ක් වේදම් කරලා ඒ වැඩේ කරගන්න පුළුවන්. සමහර ටිකක් වඩා අඩු මුදලකින් ඒක කරගන්න පුළුවන්. ඒ වගේම මිනිස් ශ්‍රමයේ වශයෙන් ගත්තාම විශාල ශ්‍රමයක් වැය කරලා කරන්න ඕනේ කටයුත්ත සුළු ශ්‍රමයකින් ඒක කරගන්න පුළුවන්. ඒ නිසා ඔය සෑම දෙයකටම උපාය ශක්තිය තියෙන්නත් ඕනේ. බුද්ධිමත් භාවයේ තියෙන්නත් ඕනේ. ඒව පිළිබඳව කල්පනාකාරී වෙන්න ඕනේ. ඒකයි. తත්‍රූපායය කියලා කිව්වේ ඒක. ඊළඟට විමර්ශාය. විමර්ශන බුද්ධිය තියෙන්නට ඕනේ. විමර්ශන බුද්ධිය කියලා කියන්නේ යමක් කරන්නටමත් මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. මේ සමීක්ෂණ වාර්තා කියලා අපි සපයාගන්නේ. යමක් කරන්නට පළමුවෙන් ඒ ක්ෂේත්‍රයේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා ඒ සඳහා වැය කරන්න සිද්ධ වෙන මුදල් කොපමණද? ගත කරන්න සිද්ධ වෙන කාලය කොපමණද? වැය කරන්න සිද්ධ වෙන ශ්‍රමය කොපමණද? එයින් ලැබෙන ප්‍රතිඵල කොච්චරද? ලාභය කොච්චර ලබා ගන්නට පුළුවන්ද? එහෙම නැත්නම් ඒක පාඩු වෙයිද? ආදි වශයෙන් මේ සියලුම කාරණා පිළිබඳව විමර්ශනාත්මකව කල්පනා කරලා කර්ම රැකියාව කිරීම තමයි විමර්ශන බුද්ධියෙන් යුක්තව කටයුතු කරනවායි කියලා කියන්නේ. මීමන්සාය කියලා කිව්වේ ඒකයි. විමර්ශන බුද්ධිය. ඊළඟට අලංකාතුන් අලං සංවිධාතෝ. සංවිධාන ශක්තියක් තියෙන එකක් ඕනේ. සංවිධාන ශක්තිය කියලා කියන්නේ කාලී කළමනාකරණය කරගන්න ඕන ශ්‍රමය කළමනාකරණය කරගන්න ඕන ඒ වගේම අනිකුත් සියලුම සම්පත් ඊට අදාළ වෙන සියලුම සම්පත් කළමනාකරණය කරගන්න ඕන එහෙම කළමනාකරණය කරගෙන කරනකොට ඒක සාර්ථකත්වයට පත් වෙනවා. මේ තමයි උත්හාන සම්පදාවේ ලක්ෂණ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුත්ථාන මලාගරා කියලා. ඔය උත්හාන සම්පදාව නැත්නම් උත්හාන වීර්යය නැත්නම් ඒ ගෙවල් මල කනවා. ඒ ගෙවල් වල දියුණුවක් අභිවෘද්ධියක් කවදාවත් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ ඒ ගෙවල් ඒකින්ම විනාශ ස්වභාවයට පත් වෙලා යනවා. ඒ නිසා උත්හාන වීර්යය කියන එක අපට අවශ්‍යයි. ලෞකික වශයෙන් අපේ පෞද්ගලික ජීවිතයේ සමාජ ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගැනීමට පමණක් නෙවෙයි. ලෝකෝත්තර නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමටත් උත්ථාන වීර්යය කියන එක අවශ්‍යයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දසපාරමිතාවන් අතර වීර්ය පාරමිතාවය කියලා පාරමිතාවක් අපිට දක්වලා තියෙන්නේ. වාය මේ තේව පුරුෂෝ යාව අත්තස්ස නිප්පදා කියලා උන්වහන්සේ දක්වලා තියෙනවා. ප්‍රතිඵලය ලැබෙන තාක් උත්සාහය අත්හරින්න නැතුව කටයුතු කරන්නයි කියලා. වායමේ පුරිසෝ යාව අත්තස්ස නිප්පදා. අපේක්ෂාව අරමුණ ඉෂ්ටවන මොහොත දක්වාම නොකඩවා උත්සාහවන්තව කටයුතු කරන්න ඕන කියන එකයි ඒකෙන් දක්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ තවත් උපදේශයක් තමයි මානි වත්තා බෙක්කම. නවතින්න නැතුව ඉදිරියට යන්න කියන එක. අපේ මේ සමහර පින්වතුන් යම් කිසි වැඩක් ආරම්භ කරනවා සුළු බාධාවක් නිසා ඒක නතර කරනවා. තවත් සමහර අය ඉන්නවා ආරම්භ කරන්නෙත් නැහැ. ආරම්භ කරන්නටත් මත්තේම මේ පිළිබඳ ආදීනව පිළිබඳව තමයි කල්පනා කරන්නේ. ඒක නවත්තන්න වෙයි කියලා බයට ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න. එහෙමත් පිරිස ඉන්නවා. නමුත් සමහර අය ඉන්නවා ඒ තමයි උත්තරම ගණයට වැටෙන පින්නතුන්. ඒ පින්නතුන් ආරම්භ කරපු කටයුත්ත අවසාන ප්‍රතිඵලය දක්වාම ඉදිරියට පවත්වාගෙන යනවා. මේක නීති සත්‍යකේ ලියාපු භර්තෘහරි ආචාර්යතුමාගේ කියමන. ප්‍රාරබ්ධතේන කලු වික්න බහේන නීචය ප්‍රාරබ්ධ වික්න විහතා පිරමන්ති මධ්‍යා වික්නයික් පුනः පුනරපි ප්‍රතිහඤ්ඤමානා ප්‍රාරබ්ධ මුත්තම ජනාන පරිත්‍යජන්ති ප්‍රාරබ්ධතේන කලු වික්න බහේන නීචය උදුරක් ඇති වෙයි කියලා වැඩේ වරදී කියලා ඇතැම් පුද්ගලයන් වැඩ කටයුතු ආරම්භ කරන්නෙම නැහැ. ඒ පුද්ගලයෝ හඳුන්වන්නේ නීච පුද්ගලයෝ හැටියට. ප්‍රාරබ්ධතේන කලු වික්න බහේන නීචය. ප්‍රාරබ්ධ වික්න විහෙතා විරමන්ති මග්ගයා. සමහර පිරිස් ඉන්නවා වැඩ කටයුතු ආරම්භ කරනවා ටිකක් දුර යනකොට පුංචි බාධකයක් ආවොත් වැඩි නතර කරනවා. ඒ බඳු පුද්ගලයෝ මධ්‍යම ගණයට වැටෙනවා. වික්නයි පුනః පුනරපි ප්‍රතිහාන්‍යමාන. උපද්ද්‍රව නැවත නැවත බාධක ඇති කළා. කඩාකප්පල් වීමේ අවදානම කොච්චර තිබුණත් ප්‍රාරබ්ධ මුත්තම ජනාන පරිද්දිතාන්ති ආරම්භ කරපු කටයුත්ත නතර කරන්නේ කවුද? උත්තම ජන උතුම් පුජ්‍යලෝ ශ්‍රේෂ්ඨ පුජ්‍යලෝ. ඉතින් ඒක තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව. ඉතින් මේ අනුව අපි තේරුම් ගන්න ඕන උත්හාන වීරිය කියන එක අභිවෘද්ධියට අවශ්‍යයි. ඒක නොතිබුණොත් එහෙම අපේ ගෙවල් මල කනවා. ඒ නිසා අපි ඒ තුලින් පරිහානියටපත් වෙනවා. මේක තමයි දෙවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. අනුත්ථාන මලාගර. ඊළඟට මලං වන්නස්ස කෝසජ්ජං. කුසීතකම ශරීර වර්ණයට, ශරීරයේ ප්‍රසන්න භාවයට මලකඩයක් වෙනවා. කිලුටක් බවට පත් වෙනවා. ශරීරයෙන් අපිරිසිදු වෙනවා කියන එකයි. උද්‍යෝගිමත් පුද්ගලයා තුළ සිත් ඇද ගැනීමේ ලොකු ආකර්ෂණ ශක්තියක් තියෙනවා. ප්‍රසන්න භාවයක් වෙන දකින්න පුද්ගලයන් පහදිනවා ඒ පුද්ගලයා පිළිබඳව. නමුත් පින්වත්නි කුසීත බව තියෙනවා නම් අලසකම තියෙනවා නම් ඒ පුද්ගලයාගේ ශාරීරික ප්‍රසන්න භාවය නැතු වෙනවා. ශරීර වර්ණය පවා දුර්වල වෙනවා. උද්‍යෝගවත් පුද්ගලයාගේ උද්‍යෝගයේ තුලින් ශරීරය ප්‍රබුද්ධ භාවයටපත් වෙලා ශරීරයේ ප්‍රසන්න භාවය ඇති වෙනවා. ශරීරය වර්ණවත් වෙනවා. නමුත් අර අලසකමින් කටයුතු කරන පුද්ගලයාගේ ශාරීරික ප්‍රබුද්ධ භාවයක් නැහැ. ඉන්ද්‍රියන්ගේ ප්‍රබුද්ධ ගතියක් නැහැ. ඒ තුලින් අප්‍රසන්න ගතියක් ඇති වෙන්නේ ශාරීරික වර්ණවත් භාවය නැති වෙලා යන එකයි මලං වන්නස්ස කෝසඤ්ඤා. ශරීර වර්ණයට ශරීරයේ ප්‍රසන්න භාවයට කිලුටක් තමයි මලකඩයක් තමයි කුසීත භවය කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ කාරණාව දේශනා කළා. ඒ නිසා ඒ කාරණේ පිළිබඳවත් අපි සැලකිල්ල අවධානය යොමු කරන්න ඕන. අර කලින් දේශනා කරපු කරුණු මේ කාරණයට අදාළ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පමාදෝ රක්කතෝ මල. යමක් ආරක්ෂා කරන පුද්ගලයාට ප්‍රමාද වීම මල කෑමක් වෙනවා. ආරක්ෂා කරනවා කියන එක විශාල වගකීමක්. ලෝකේ කරන්නම බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනෙත් ඒකයි. ඉතින් ඒ නිසා අපි දන්නවා රටක් ආරක්ෂා කරන්න ආරක්ෂක හමුදා ඉන්නවා. ආයතන ආරක්ෂා කරන්න ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. ඒ වගේ වගකීම් පවරුම් ලබාපු නොඑක් දෙනා නොඑක් තැන්වල ඉන්නවා. නිල වශයෙන් ආරක්ෂකයෝ වුණත් අපි සෑම කෙනෙක්ම යම් යම් දේවල් ආරක්ෂා කරන්නට වගකීමෙන් බැඳිලා ඉන්නවා. වික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොත් අපි අපි වැඩ වාසය කරන විහාරස්ථානය ආරක්ෂා කරන්න ඕන. විහාරස්ථානයේ දීපල ආරක්ෂා කරන්න ඕනේ, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ. දීපින්නතුන් වශයෙන් ගත්තාම දීපින්නතුන් ඒ ශාසනික වශයෙන් ගත්තාම ඒව ආරක්ෂා කරන්න විතර ප්‍රමාණයකට බැඳිලා ඉන්නවා. තම තමන්ගේ ගෙවල් දොරවල් ආරක්ෂා කරන්නට ඕනේ, අමුදරුවන් ආරක්ෂා කරන්නට ඕනේ. ඊට අදාළ වන අනිකුත් සියලුම දේවල් ආරක්ෂා කරන්නට ඕනේ. ඒ අනුව අපි ගත කරන ජීවිතය අනුව අපි සෑම කෙනෙක්ම යමක් ආරක්ෂා කරන්න වගකීමෙන් බැඳිලා ඉන්නවා. එහෙම ආරක්ෂා කිරීමේ වගකීමක් නැති පුද්ගලෙක් මේ ලෝකේ කොතනකවත් නැහැ. එහෙමනම් අපි සෑම දිනෙකම කල්පනා කරන්න ඕනේ අපි ප්‍රමාදී පුද්ගලයන් වුණොත් එහෙම ඒක අපට මල කෑමක් වෙනවා මල කඩයක් වෙනවා. එතකොට අපේ වගකීම අපට ඉෂ්ට කරන්න බැරුව යනවා කියලා. මොකක්ද පින්වත්නි ප්‍රමාදය කියන්නේ? සතිය අවිප්පවාසෝ. සිහි කල්පනාවෙන් තොරවීම තමයි ප්‍රමාදය කියලා කියන්නේ. අපි සෑම කෙනෙක්ම තම තමන් විසින් කළ යුතු කාරණා කටයුතු මොනවද කියලා සිහි කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. බොහෝ දෙනෙකුට සී කල්පනාව නැතුව යනවා කළ යුතු දේවල් පිළිබඳව. උදේ පාන්දර අවදි වුණයින් පස්සේ රාත්‍රී කාලයේ නිින්දට යන මොහොත දක්වා තම තමන් විසින් කළ යුතු කටයුතු මොනවද කියලා හොඳ ලේඛනයක් තමන්ගේ මනසේ තැම්පත් වෙලා තියෙන්න ඕනේ. බොහෝ දෙනෙකුට මේක නැහැ. කව් කවුරුත් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ගිහි හෝ ඒවා පැවිදි හෝ ඒවා කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට එකම කාර්යයකට යොමු වෙලා එකම වැඩක් බලාගෙන කටයුතු කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අපිට පැවරෙන සෑම වගකීමක්ම අපි ඉෂ්ට කරන්න ඕනේ. එතකොට ඒ නිසා ඒ පිළිබඳව හොඳ කල්පනාවක් තියෙන්න, සිහි බුද්ධිය තියෙන්න ඕනේ. උදේ අවදි වුණායින් පස්සේ අද දවස පුරාවට මා විසින් කළ යුතු කරුණු මොනවද කියන එක තමන්ගේ මනසේ දීවිලා තියෙන්න ඕනේ. ඒක තමයි සතිය ආවිපවාසෝ කියලා කියන්නේ. සිහි කල්පනාවෙන් තොර වුණා නම් ඒ කල්පනාව අපට නැහැ. එතකොට මොකක්ද සිද්ධ වෙන්නේ? ඒ සියල්ලක්ම විනාශ වෙලා යනවා. එහෙමනම් මේ ආරක්ෂක වගකීම අපෙන් ඉෂ්ට නොවුනා වෙනවා. ඒ පිළිබඳව හොඳින් කල්පනා කරලා අපි ඒව ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕනේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. දැන් එතකොට මේ ගාථා දේශනාවෙන් අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ කාරණා. හතර අසද්ධාය මලාමන්තා ඉගෙනීම සද්ධායනානු කිරීමෙන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි නොකිරීමෙන් මලකනවා ඊළඟට අනුත්ථාන මලාගරා, ගෙවල් මලකඩ කනවා, උත්ථාන වීර්ය නැතුව ගියාම ඊළඟට කුසීතකම නිසා ශරීර වර්ණය දුර්වල වෙනවා මල කනවා. ඒ වගේම ප්‍රමාදය නිසා ආරක්ෂක කටයුතු මල කනවා. ඒ වගේ කීම කරන් ඉෂ්ට කරන්ට බැරුව යනවා. මේ කාරණා ටික හොඳින් තැම්පත් කරගෙන අද මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් කුසලානිසංස සෑම දිනාටම උතුම් වූ අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ධර්මදේශනාවේ දායකත්වයේ දරූ සිළුමු පින්වතුන්ටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා පරලෝ දේව මානසික ආදී සැප සම්පත් අවස්ථානයේ සෑම දිනාටම උතුම් අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු රක්ඛන්තු මං පරං දේශකයන්න් වහන්සේ පුත්තලම ශ්‍රී විසුද්ධාරාමාධිපති ඉහළ කුලියන් කුලම ප්‍රවචනාකර පරිවිනාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම සංඝ සභාවේ ඕවාදාචාර්ය වයම් පලාත්තේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද තම්මැන්නාවටි රතනජෝති නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය, චිරජීවනය ලැබේවායි අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.